තෙරුවන් සරණයි. රූප සූත්‍රය. මහණෙනි, රූපයන්ගේ යම් ඉපදීමක්, පැවැත්මක්, බිහිවීමක්, පහළවීමක් වේනම් මේ දුකෙහි ඉපැත්මය, රෝගයන්ගේ ඉපැත්මය, ජරා මරණයේ ඉපැත්මය, ශබ්දෙහි අන්ද මේ විදිහටම කියනවා ශබ්ද රස පොට්ටබ්බ මේ මේ එකම විදිහට පැහැදිලි කරනවා. මෙතනදී අපි මේ කතා කරන්නේ රූප සූත්‍රය ගැනයි. එතකොට මේ සූත්‍ර අපට දකින්න ලැබෙන්නේ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 451 වෙනි පිටුවේ යෝ භික්කවේ රූපං උප්පාදෝ ටිති අබිනිබ්බන්ති පා තුභවෝ පාතුභාවෝ දුක්ඛස්සෝ උප්පාදෝ රෝගාණ ටිති ජරා මරණස්ස පාතුභාවෝ රූපයගේ ඉපදීමයි දුකෙහි ඉපදීම රූපයගේ ඉපදීමයි යම් රූපය හැකිය යම් ඉපදීමක් පැවැත්මක් බිහිවීමක් පහළවීමක් වේ නම් මේ දුකෙහි ඉපදීමයි. දුක්ඛ දෝමනස්ස උපායස සම්බන්ධේ රෝගපා ජරා මරණ ඉපදීමයි. අපි ඔබට පැවසුවා බාහිර දෙයක් කියලා ගත්තොත් එය හටගන්නේ දුකමයි කියලා. සමුදේ සත්‍ය ඇති තැනයි දුක සත්‍ය තියෙන කියලා. බොහෝ අයට මේක වැටහෙන්නේ බොහෝ අය හිතනවා මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය මුලින් තියෙන්නේ දෙවෙනියට තමයි තියෙන්නේ මේ සමුදය සත්‍ය. තුන්වෙනියට තමයි මාර්ග සත්‍ය, හතරවෙනියට තමයි නිරෝධ සත්‍ය. මේ මනසේ බොළඳ ස්වභාවය තමයි අපි එක දකින්න ඕනි. මේ පේලියට හොයන එක. එකට මොකද්ද දෙකට ඊගාව එක තුන්වෙනි එක. මනසට මෙහෙම පේලියට දෙයක් පොතකාරේ ලිව්වොත් හිතනවා ඉස්සල්ලා තියෙන මේක. දෙවෙනියට තියෙන මේක. තුන්වෙනියට තියෙන මේක. අපි ඔබට පෙන්නවා මේ පටිච්ච සමුප්පාදේ පවා පේලියට ලියන්න බැරි බව. අවිද්‍යාව කියන්නේ මේ සේරම අවිද්‍යාව මතයි තියෙන්නේ කියලා. එතකොට මේ සේරම අවිද්‍යාව නිසායි අපි දෙයක් හටගන්නේ. දෙයක් හටගත්තොත් තමයි එතන අපි ඔබට පෙන්නවා සංකාරම්. සංකාර නිසා තමයි දෙයක් හටගන්නේ. සංකාරා කියන්නේ අපි පෙන්නවා නාම රූප එකතු වීමයි. ඒතර ඒකමයි එතකොට නාම රූප දැකීමයි විඥානය. ඒතර නාම රූප එකතු වීමයි සංකාරය. ඒ හරහා දැන ගැනීම විඥානය. මේකකට එකක් වෙන් කරන්න බැරි බව. මේක අවබෝධ කරගන්න දෙයක්. නැතු මේක දැනුමක් විදිහට කරේ තියාගන්න එකක් නෙමෙයි. මේ මුළු ධර්මයේම ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රායෝගිකවයි ඔබට මේ ධර්මයේ ඔබගේ ජීවිතය කියලා දකින්න ඕනේ. මේ මේ ඔබගේ කතාව කියලා දකින්න ඕනේ. නිකන් මේ පොතක තියෙන සිලබස් එකක් එහෙම නෙමෙයි. කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ ඉගෙන ගන්න දේකුත් නෙමෙයි. මේ අපේ කතාව. මේ කතාව මනාවකට පැහැදිලි. එතකොට අවිද්‍යාව කියන්නේ සත්‍ය නොදන්නකම. ඇසට එන කිරණයක් ආලෝක හැඩතලයක් ශබ්දයක් සමග එකතු වෙලා ඒ උණුසුම සීතල තද ගතිය සමග එකතු වීම හැර මේ ద్వාර ඔස්සේ එන ආරම්මන ඒ ඒ ඔස්සේ එන වර්ණ ශබ්ද ගන්ධ රස පහස එකට එකතු වීම හැර වෙන දෙයක් පටිච්ච වෙන්නේ ඒ ප්‍රසාද ඔස්සේ එන ආරමුණු තමයි එකට එකතු වෙන්නේ. එමන ඒ නිසා ඒ ඒ එකතු කරලා ගත්ත දෙයක් තමයි අපි කියන්නේ සංඛාර. සකස් කරගත්ත දෙය තමයි වර්ණ ශබ්ද. මේක ප්‍රායෝගිකව ඔබට දකින්න ලැබෙනවා. ඔබට දුරකතනෙන් අපි කිව්වොත් පිච්චමල කියලා ඔබට පිච්චමලම්ම වෙනවා. එහෙනම් මේ රූප ශබ්ද එකට එකතු වෙච්ච එකක් තමයි සිත කියන්නේ. අප සිත කියලා දෙයක් කොහෙවත් නැහැ. අපේනවා මේක මේක ධර්මතාවයක් විදිහ සකස් වෙන ඇති වෙන නැති වෙන සබහා දහමක්. එහෙන් શબ્දයක් එනකොට වර්ණයක් එන එක. ඒ શબ્ද වර්ණ එකට එකතු වෙලා හැදුණු ආරෝපණයක් තුළ අපි කටයුතු කරන බව. පෙන්වනවා. එතකොට එතනයි පටිසමුපාද දැක්කේ. එතකොට එතනමයි ස්පර්ශ කියන්නේ දෙයක් කියලා ගත්ත එක. එතකොට ආයතන කියන්නේ ඇස පේන බව. ඇස කියන්නේ මස් ඇහැ නෙමෙයි. ආයතන කියන්නේ පේන බව. අපි දෙයක් කියලා ගත්තොත් එතන ආයතනික කෘත්‍යයක් තියෙනවා. එහෙනම් ඒ ස්පර්ශ කියන්නේත් වේදනා සංඥා සංකාර ඔස්සේ දැන ගැනීමෙන් එක. ඒ විඥානේ හැදෙන හැටි. එතකොට එතනමයි දෙයක් කියලා ගත්ත තැන. මේ සේරම අරමුණේ තියෙන්නේ. ඒ ඇත්ත කර ගැනීම ජාජ්ජරා මරණ ශෝක පරිදේව සියල්ලට හේතුව. ඒ ආරෝපණය තුළ ඒ අරමුණ එනකොටම එතන අපිට ඒ මොහොත මේ දෙයක් බවට දැනෙන්නේ. ඒ තුලයි අපේ රැවටීමක් තියෙන්නේ. පටිසම්පදා ධර්මයේ මෙතකොට මේ අකාලික ධහම තුල මොහොත තුලම දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි අපිට මේ හැම සූත්‍රයක්ම තියෙන්නේ බුදුන් වහන්සේ මෙන්න මේ සත්‍ය. මේ සත්‍යයයි දේශනා කරන්නේ. හැම සූත්‍රයකම තියෙන්නේ ඒ සත්‍යයයි. රූපේ කියලා දෙයක් දෙයක් කියලා දෙයක් කොහෙවත් හම්බ වෙන්නේ දෙයක් නැති බවමයි ධර්මයේ කියන්නේ කියලා අපි ඔබට පෙන්වනවා. ඒක හැම සූත්‍රයකම දකින්න ලැබෙනවා. පැහැදිලි කිරීම වල දකින්න ලැබෙනවා. වේගය තුල සකස් වෙන දෙයක් අපි අපේ වේග රූපයක් කියලා කිව්වා. ඇත්තට මේක වේග රූපයක් බවට වැටහෙනවා. මේ හැමතැනම වේගය නිසා සකස්මත් වෙනවා. ඒ තමයි සත්‍ය. සත්‍ය ඔබට මනාකොට දැන් මේ බුද්ධෝත්පාද දේශනා වලින් අහන්න ලැබෙනවා. මේ බුද්ධෝත්පාද නාලිකාව තුළ හැමතැනම ඔබට මිත්‍යා දෘෂ්ටිය කුඩු කුඩු සුණු විසුණු වෙලා යන පරම සත්‍යයකට ඔබ අවදි වෙනවා. ඔබට ඒ සත්‍ය හමු වෙනවා. මහණෙනි රූපේ යම් ඉපැද්මක් පැවැත්මක් බිහිවීමක් පහළවීමක් වෙනවා. ඒ දුකේ පහළවීමයි. ඒකට හේතුව එහෙම රූපේ කියලා දෙයක් ඇත්තටම නැහැ. නැති දෙයක් අපි තියනවා කියලා ගත්ත එකයි දුකේ හට ගැනීම. රූපයක් හටගත්තා කියන්නේ දුකයි හටගෙන තියෙන්නේ. හැබැයි සත්‍ය දකිනවා නම් මේ ධර්මතාවය දකිනවා. මෙයා අපේ මේ චිත්තයට මැවෙන දේ කොහෙවත් නැති බව. එතකොට අපි ජාත් ජරා මරණ ශෝක පරිදේව සියල්ලට මැදි වෙලා තියෙන්නේ දෙයක් කියලා ගත්ත නිසා. මේ ධර්මයේ පොතක ලියන්න බෑ. නමුත් අපිට ලියන ලියන දෙයකින් ලැබෙන්නේ එතන පොඩි ඉඟියක් පමණයි. හැබැයි ඒවා ධර්මය අවබෝධයෙන් තොරව නම් විග්‍රහ කරගන්න බෑ. ඊටාම සෙවුම් කතාවක් මේක. ඒක කිව්වේ මේක පේලියට ලියන්න පුළුවන් දහමක් නෙමෙයි කියලා. සමුදේ දෙයක් කියලා ගත්තොත් එතන දුක සත්‍ය තියෙන එක එතනම ඒ දැත්ත දැක්කොත් නිරෝධයට යන එක. දකින දැකීමයි මාර්ගය කියපේ. එතකොට මේ හැම ආරම්භණයකම චතුරාර්ය සත්‍යය තියෙනවා. එතකොට මේ ලෝකයේම කියන්නේ මැවෙන ලෝකයක් මිසක් තියෙන ලෝකයක් නෙමෙයි. කොහෙවත් තියෙන ලෝකයක් අපිට කවදාවත් හම් වෙලා නැහැ. අපි හිතන හැම දෙයක්ම අපි හැමදේම දැනගන්නේ විඤ්ඤාණ මායාවෙන්. එහෙනම් මේ හැම එකක්ම අපිට මේ විඤ්ඤාණ මායාවෙන් තොරව දකින්න හැකියාවක් නැහැ. ඒතර විඥාන මායාවට මැවෙන කිසිවක් බාහිරෙන්වත් සත්‍යයක් විදියට අපිට හමු වෙන්නේ ඒක සිතුවිල්ල. මේ විඥානය තමයි චිත්තේ. අපි ඔබට පෙන්නවා. ඇස කියන්නේ කැමරාවක්. ඇස දන්නේ නැහැ. කන දන්නේ නැහැ. කන කර්ණ සංකපටලේ. මේ කන දන්නේ නැහැ. නාසය දන්නේ නැහැ. දිව දන්නේ නැහැ. ඒ වගේම මේ කය දන්නේ නැහැ. ශබ්දේ ශබ්දයක් විතරයි වර්ණේ වර්ණයක් විතරයි ගඳ ගඳක් විතරයි රස රසක් විතරයි පහස පහසක් විතරයි හැබැයි මේ එකට එකතු වුණොත් මොකද වෙන්නේ අන්න සංඛාරා අන්න එතනයි මනෝ විඥානයක් කියන්නේ ආයතන විඥාන කිසිවක් හඳුනන්නේ නැහැ කියව එකයි හැබැයි මෙතන මනෝ විඥානය කියලා දෙයක් කොහෙවත්ම නැහැ මේ ආයතන වලින් එන ඒ ප්‍රසාද වීම ඒ ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල කියන මෙන්න මේ එකට එකතු වෙලා අපිට මේ වේගය තුල ස්පාක් වෙන ඒ සෙන්සර්ස් වලට ස්පාක් රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති රුප්පණය වීම නිසයි රූපයක් හැදෙන්නේ ඒ හදාගත් එක නැවත නැවත රූපන් රූපත්‍ය සංකතං අபிසංකාරොත් නැවත නැවත නැවත නැවත එකම දේ දැකීම දෙයක් බවට පත් කරන ආකාරයටයි අපිට දෙයක් බලපෑයි. මේක අපිට ආරෝපණයක් විදිහට අර චුම්බක ආරෝපණය විද්‍යුත් ආරෝපණය වගේම චිත්ත ආරෝපණයක අපි මේ මොහොතෙත් අපිට ඒ දෙ සිද්ධ වෙනවා. වේගය තුල ඒක නවතින්නේ. අපි එකෙන් අසරණ වෙලා අපිට හැම දෙයක්ම ඇත්ත වෙලා. අපි අද පිනවන්න යනවා. අපි හදා ගන්නවා. බාහිර එක එක එකතු කරලා අපි හිතේ තියෙන දේ අදාගන්නේ. සිත කය ලෝකෙම වෙන්නේ. දැන් අපි සිත තුළ මාතරමං වෙලා ආ මේ තියෙනෝ කියලා අපි අපි ජීවත් වෙන්න හදනවා. අපි තියෙන ලෝකයක් දකින්න හදනවා. ඔව් ටික මේ මොහොතේ ඔබට පවතින දේ ඔබ හිතනවා හෙටත් තියෙනවා අනිද්දාත් තියෙනවා ලබන මාසෙත් තියෙනවා ලබන අවුරුද්දෙත් තියෙනවා ආ ඊග අවුරුද්ද අවුරුදු 5 කිනුත් තියෙනවා 10 කිනුත් තියෙනවා හැමදාම තියෙනවා කවදාවත් හම්බ වෙන්නේ ඔබත් මිය යාවි. කිසිවක් ඔබට හමු වෙලත් නැති වේවි. සත්‍ය නම් සත්‍යමයි. ලෝකය යනු මැවීමක්. මේ මේ මොහොතේම සකස් වෙන එකක්. අපේ බොළඳ මනසට ඒක නොහැටුණාට ඒකේ ප්‍රතිවිපාක ඔබට උරුමයි. සත්‍යයට ඔබ මුණ දෙන්න ඕනේ. සතා සිව්පාවට නොතේරුණාට ගහට කොළට නොතේරුණාට මේක මිනිස්සයාට තේරෙනවා. හැම මොහොතෙම විපරිණාම ඔබ හිතන්න ඔබ මේ මොහොතේ මිය යනවා කියලා. ඇයි ඒක වෙන්නේ නැද්ද? ඒක වෙනවා. කොයි මොහොතක ඒක වෙනවා. එහෙනම් මේ මොහොතේ මොහොත කියලා හිතන්න. මොනවද ඉතුරු වෙන්නේ මොනවද තියෙන්නේ තියෙන දෙයක් කොහේ හරි තියෙනවද කවදාවත් හම්බෙලා තියෙනවද එහෙම දෙයක් ඇත්තට මුණ දෙන්න ඔබට ශක්තියක් නැහැ කියුවේ යන්නේ නිසයි ඔබ සත්‍යයට බයයි සත්‍ය ඔබ දැනගත්තොත් ඇත්තටම ඔබ බය වෙලා තියෙන්නේ කිසිම බය විය යුතු දෙයකට නෙමෙයි කිසිම තේරුමක් නැතුවයි. සත්‍ය නම් සබදාමයි. ඒ සබදාම දකින්න මේ විඥාන මායාව විඥාන මායාවට එක දරා ගන්න බෑ. ඔබට නෙමෙයි විඥාන මායාවට. ඇත්තරම දැක් බැලුවොත් ඔබ හරියට මේ දිහා මේ ධර්මතාවය දැක්කොත් ඔබට ඔබවත් ඔතන එහෙම දෙයක් නැති බව වැටෙනවා. හඳුන් කූරක එන දුම් වලල්ලක දෙයක් තියනවාද? කවදාවත් හම්බෙනවද? නෑ නේද? මෙන්න මේ වගේ අපේ මැවෙන මැවීම. බුදුන් වහන්සේ හැමතැනම දේශනා කරන චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ රූප අනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ මේ සූත්‍රෙත් එහෙමයි. මේක රූප සූත්‍රේ රූපේ ගැනයි කියන්නේ. ඉතින් බුදුන් වහන්සේ රූපේ ගැන කුමක්ද කියන්නේ? පවතින රූපයක් නැහැ මානෙනි. රූපේ පවතිනවා කියලා ගත්තොත් ඔබ දුකෙන් පෙළෙනවා මානෙනි කියලායි කියන්නේ. එයයි සත්‍ය. රූපේ කියන්නේ අපිට මේ සිතට එන ශබ්ද රූප ශබ්දෙත් රූපයක් වර්ණ රූප වර්ණත් රූපයක් ගන්ධ රූප ගන්ධිත රූපයක්. රස රූප රසත් රූපයක්. උණුසුම සීතල තද ගතිය පහස සියල්ලම රූප. රූපාරම්මන. රූපාරම්මනයයි රූපය කියන්නේ. අපි අසුරු කරන්නේ මැවෙන මායාවක් විඥානයයි. ඒ සත්‍යයක් නෙමෙයි. යෝ භික්ඛවේ රූපං උප්පාදෝ ඨිති අබිනන්දති අබිනිබ්බන්ති තී පාතු භාවෝ දුක්ඛෝ දුක්ඛස්සේ දුක්ඛසෝ උපාදෝ රෝගාතං ඨිති ජරා මරණස්ස පාතු භාවෝ රූපං උපාදෝ පාති භාවෝ ජරා මරණ උපාදෝ පාති භාවෝ එකනේ කියන්නේ රූපේ දෙයක් කියලා ගත්තොත් ජරා මරණයත් එතනමයි. මහණෙනි රූපයන්ගේ යම් නිරෝධයක් උපසමයක් කියනත් එතනමයි. අස්තගමයක් වේ නම් මේ දුකෙහි නිරෝධයයි. රෝගයන්ගේ උපසමය ජරා මරණේ අස්තකමය යෝචකෝ භික්ඛවේ රූපං නිරෝධෝ උපසමෝ අත්තගමෝ දුක්ඛස්සෝ නිරෝධෝ රෝගං උපසමෝ ජරා මරණස් අත්තගමෝති රූපයේ නිරෝධය දකිනවා කියන්නේ මේ රූපය කියලා දෙයක් නැති බව ඔබ දකිනවා මේ රූපේ සත්‍ය දකිනවා නම් මේක සිතකම වෙන මායාවක් කියලා දකිනවා නම් මේක සිතකයිම වෙන්නේ ඔබ කියනවා මෙතන තියෙන අඹ ගහක් අබගා කියන්නේ shabdayak. මෙතන සුද්දෙක් කියනවා. ඔහු කියනවා අපි කියනවා ඔහුට මේ තියෙන අඹගා කියලා. ඔහු දන්නවද මේ භාෂා? නෑ. ඒ શબ્දේ නෑ. ඒතර ඔහුට අඹගහක් තියනවා නෑ. ඕකේයි මැංගෝ කියලා. නේද චීන ජාතිකයෙක් කියනවා. අපි කියනවා ඔහුටත් මේ තියෙන අඹගහක් කියලා. මෙතන දමිර ජාතිකයෙක් කියනවා. Hindu භක්තිකයෙක්. අපි ඔහුටත් කියනවා මේ තියෙන අඹගහක් කියලා. මෙන්න මේ විදිහට ශබ්ද ශබ්ද වල කොහෙන්ද සත්‍යයක්? ශබ්ද ශබ්දයක් විතරයි. ශබ්දයක අඹ ගහක් නැහැ. අඹ ගහට ශබ්දත් නැහැ. ශබ්දයට රූපත් නැහැ. රූපයට ශබ්දත් නැහැ. මොකද්ද මේ කියන්නේ? මේවා සේරම මේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස එකතු වෙච්ච එකක් තමයි චිත්තේ. අපි දෙයක් කියලා කියන්නේ. එක සත්‍යයක් නෙමෙයි. අපි එහෙම හිතලයි වටිනාකමක් ඇති කරගෙන අපි එහෙම හිතලයි ඒකට ඇලිලා ගැටිලා ඉන්නේ. එහෙම හිතලයි අපි දුක් විඳිනවා කියන්නේ ඔය ඇලෙනවා ගැටෙන එකටයි. හැබැයි දෙයක් තිබුණ නැත්නම් ඔබට ඇලෙන්න ගැටෙන දෙයක් නැහැ. අන්න දුක්ඛ දෝමනස්ස නිරෝධයට යනවා. අන්න රූපේ නිරෝධය දකිනවා නම් ඔබ දුකෙන් මිදෙනවා. යෝචකෝ භික්ඛවේ රූපා නිරෝධෝ උපසමෝ අත්තගමෝ දුක්ඛස්සෝ නිරෝධෝ රෝගාණං උපසමෝ ජරා මරණස්ස අත්තගමෝති මේ විදිහටම ශබ්ද ගන්ධ රස ආයතන හයට බුදුන් වහන්සේ මේ සූත්‍රය තුල පැහැදිලි කරනවා මේක බොහොම කෙටි පැහැදිලි කිරීමක් හැබැයි මේ මුළු ධර්මයේම මෙතන තියෙනවා අපි හිතන දේවල් කොහෙවත් නැහැ කිව්වේ අන්න ඒ නිසා අපේ සිතකයි මේ ලෝකෙම වෙන්නේ චිත්තේන නීයති ලෝකෝ සංකප්ප ලෝකෙක අපි ඉන්නේ සංකාර ලෝකෙකයි සකස් කරගත්ත ලෝකෙකයි අපි හිතාගෙන සැප විඳිනවා අපි හිතාගෙන දුක් විඳිනවා අපි හිතාගෙනයි සැප දුක් විඳින්නේ අපි හිතනවා මේ ගෙදර අපි හිතනවා මේ දරුවා අපි හිතනවා මේ පෘථිවි අපි හිතනවා මේ හැමදේම අපිට දාපු දත්ත දත්ත වෙනස් කරොත් අපි ඒ විදිහට හිතනවා අපි හිතන ඇමරිකාවක් තියෙනවා, ජපානයක් තියෙනවා, චීනයක් තියෙනවා, පෘථුවියක් තියෙනවා, ඉරක් තියෙනවා, හඳක් තියෙනවා. මේ ඔක්කොම අපි හිතට දාපු දත්ත බව දන්නේ නැහැ. මේවා ශබ්ද බව දන්නේ නැහැ. මේවා ශබ්ද වර්ණ එකතුවක් බව දන්නේ නැහැ. අපි ඒ නිසා හටගත්ත ආරෝපණයක අතරමං වෙලා ඉන්නවා. ඒක චිත්ත ආරෝපණයයි. අපි පිනවන්නේ. අපි දුක් විඳින්නේ. අපි සැප විඳින්නේ. අපේම චිත්තයකටයි. ඔබ ටීවී එක දිහා බලාගෙන සැප දුක් විඳින්නේ කොහමද? ටීවී එකේ තියෙනවද මුකුත්? ටීවී එකේ තියෙනවා ප්ලාස්ටික් තිරයක්. ඒකේ වර්ණ හැඩතල. ශබ්ද ටිකක් තියෙනවා. ඔබ අඬනවා. ඇයි ටීවී එකේ වර්ණ හැඩතල වෙනස් කරනකොට ඔබේ හිතේ තියෙන ඔබේ හිතේ තියෙන රාග දේශ මොහ ඇවිස්සෙන්නේ. ඔබ හඬන්නේ ඔබේ සිතේ කතාවක් හදාගෙන ආනේ බලන්නකෝ බලන හොඳ කෙනෙක් නේ අපරාධනේ එහෙම වෙන්න හොඳ නෑනේ අර ප්ලාස්ටික් තිරයක කවුරු හරි ඉන්නවද ඔබේ හිත ඇතුලේ ඔබ ඔබ ඔබ හිතේ ඇතුලේ මත් වෙලා දුක් විඳින්නේ සැප විඳින්නේ හිත ඇතුලේ මත් වෙලා ඔය කුඩුකාරයයි ඔබයි අතර වෙනසක් තියෙනවද කුඩුකාරයා කුඩු ගහලමත් වෙනවා. ඔබ ටීවී එක දිහා බලලමත් වෙනවා. බලන්න ඔය ටීවී එකේ යන සමහර වෙලාවට ඔය නිවුස් දාලා ගොඩක් අය බනිනවා කෑ ගහනවා. අයි ටීවී එකේ මොන හරි තිබ්බද? කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඔබේ හිත ඇතුලේ දේශය අවුස්සගෙන ඔබ ඔබ කෑ ගන්නවා දඟලනවා. ඔබේ හිතෙන් එළියට ඔබ කවදාවත් ගිහිලා නැහැ කිව්වේ අන්නේ නිසයි. ඔබ හිත ඇතුලේ ලෝකයක් හදාගෙන සැප දුක් විඳිනවා කිව්වේ නිසයි. ඔබ හිතාගෙන ඉන්නවා දිව්‍ය ලෝකයක් තියෙනවා, නිර්යයක් තියෙනවා, දෙයියෝ ඉන්නවා, මේ මෙම වෙනවා. මේ හිත ඇතුලේ අර ටීවී එක දිහා බලාගෙන හිතපු දෙයමයි මේ කරන්නේ. කොහෙද ඔවා තියෙන්නේ? මෙතන තමන් කියලා කෙනෙකුත් නැතිකොට ඒකත් අපි හිතන දෙයක් කොට බාහිර පොතේ කියලාත් අපි හිතනවා මේ රූපේ කණ්ණාඩියෙන් දැක්ක එක මමයි කියලාත් හිතනවා හිතාගෙන බත් කන අපි හිත කවද්ද බත් කෑවේ කටට දානවා බඩට යනවා එළියට යනවා හිත කවදද වතුර බිව්වේ කටට දානවා බඩට යනවා එළියට යනවා හිත තිබහයි කිව්වට හිත වතුර බිව්වේ නැහැ හිත බඩකිනී කිව්වට හිත බත් කාලත් නැහැ කටට දාලා බඩට ගිහිලා එළියට යන එක හිතට දැනෙන්නේ කොහොමද ඒක සිතුවිල්ලක් විතරයි හිත බත් කාලත් නැත්නම් හිත වතුර බීලත් නැත්නම් හිත කවදාවත් ඇවිදලත් නැත්නම් මේ හිත සතුටු උනේ hina උනේ ඇඬුවේ එළිය තියෙන දෙයකටද හිත ඇතුලේ නැත්තම් මේ චූන් එකටද හිත කෑවයි කියලා හිතාගෙන ඉන්නවා හිත කෑවේ නෑ කියලා කන්න හදනවා හිත තිබහයි කියලා හිතාගෙන බොනවා හිත බිව්වයි කියලා හිතාගෙන ඉන්නවා හිතද මේ ඔක්කොම බලන්න මැරෙන්නේ කයද හිතද පොඩ්ඩක් හිතලා බලන්න කය වලලන්නේ හිත නැති නිසායි හුස්ම ගියාම මේ ස්පාක් එක සිද්ධ වෙන්නේ නැහැ සෙන්සර්ස් වල වර්ණ ශබ්ද ගන්ධ රස. ඒ කියන්නේ සිතක් හටගන්නේ හුස්ම නැති වෙනකොට සිතක් හටගන්නේ දැන් කියනවා ආ මැරිලා. ඊට පස්සේ මොකද කියන්නේ? ආ දැන් මේ කය වැඩක් නැහැ වල්ලා දාන්න. මැරෙන්නේ කය නෙමෙයි මැරෙන්නේ හිතනම් අපි හිතාගෙන ජීවත් වෙන්නේ මේ කය මමයි කියලා නෙමෙයිද? අපි හිතාගෙන ජීවත් වෙනවා මේ කය මමයි කියලා. මේ කය මමද? අපි හිතනවා මේ මට වුණා කියලා. කාටද? මේ කයට වුණා කියලා. මේ කයට වෙන දේ මට වෙන දෙයක් වුණේ කොහොමද? මේ කය කියන්නේ රූප හිතේ කියලා අපි ගැට ගහගෙන ඉන්න මේ කය තමයි මමයි කියලා. නමුත් මේ සිත තමයි මැරලා තියෙන්නේ සිත නැති නිසායි කය වලලන්නේ. එක දිගට තියෙන හිතක් නැහැ කිව් යන්නේ නිසායි. ඊයේ තිබිච්ච හිත නෙමේ අද තියෙන්නේ අද තියෙන හිත නෙමේ හෙට තියෙන්නේ. මේ මොහොතේ මේ පැත්ත බලනකොට තියෙන හිත නෙමෙයි මේ පැත්ත බලනකොට තියෙන. අපි හිතනවා හැම එකම. චිත්තේන නීයති ලෝකෝ නතේ කාමායන චිත්‍රායන ලෝකෝ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ ලස්සන කැත තියෙන්නේ බාහිර නෙමෙයි චිත්‍රක නෙමෙයි. ඔබේ හිතේ ඔබ ලස්සනයි කියනවා. තව කෙනෙක් ඒකට කැතයි කියනවා. ඇයි කෙනාගේ හිතේ කෙනා කෙනා ජීවත් වෙන්නේ? අන්න ඒකයි මේ හැමතැනම බුදුන් වහන්සේ දේශනා කරන්නේ රූප අනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් භන්තේ කියලා මේ රූපේ කියන්නේ සිතක තියෙන රූපාරම්මණයක්. ඒක කවදාවත් අපි හිතන රූපේ එළියේ නැති බවයි අනිත්‍යයි කියන්නේ. අජ්‍යත් බහිද්දා කියලා අන්ත දෙකක් නැති බව දකින ධර්මයක් බුදුන් වහන්සේ අන්න ඇත කිව්වත් වැරදිමානෙනි නැත කිව්වත් වැරදිමානෙනි තියෙන ලෝකයක් නැහැ කියලා ලෝකෙට හෙලි කරනවා මජ්ජේ ඥානං කියලා. යේ ධම්මා හේතු භගවතේ සංහේතුන් තථාගතෝය තථාගතයන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරයි. හේතු තියෙනකොට තියෙනවා නැති වෙනකොට නැති වෙන කියන හේතුඵල ධම. හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති. හේතු තියෙනකොට තියෙනවා නැති නැති වෙනවා අන්න හේතු තියෙනකොට මැවෙනවා කියන්නේ හේතුම් පටිච්ච සම්භූතා කියන්නේ සම්භූත වෙනවා හේතු තියෙනකොට මැවෙන ලෝකයක අපි ජීවත් වෙනවා ඒ කියන්නේ මේ මොහොතේම මේ මේ මේ පේනකොට හිතනවා ආ මේකයි කියලා හිතාගෙන සතුට වෙනවා. සිත ඇතුලේ ඔබ මායාවක අතරමං වෙලා හීනෙනුත් ඔබ හීන දකිනවා සැබෑනුත් ඔබ හීන දකිනවා. සැබෑ ලෝකෙත් හීනයක්මයි. හීන අන්ධකාරයේ ඉන්න ඔබ බැනින්නේ කෑ ගහන්නේ කාට හරි ගහන්නේ ඔබේ හිතේ තියෙන ඔය හිතේම තියෙන දේවල් නිසායි. ඔබට හොරකම් කරන්නවත් බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ මේ ධර්මයේ දැක්කොත්. එහෙනම් මේ රටේ තියෙන ආවඩ විශාල ප්‍රමාණයකට හේතුව මේ බුද්ධ ධර්මයේ ඉස්මතු නොවීමයි. තමන්ගේ හිත තුළ තමන් ලෝකයක් හදාගෙන ජීවත් වෙන බව ඒක බාහිර නැති බව දකින්න නැතිකමයි. මේ මිනිස්සයාට සැපෙන් ඉන්න මේ සිත දැකීම තුලින්ම පුළුවන්. නමුත් ඒකට මේ වැළලුණු බෞද්ධ දර්ශනේ බුද්ධ දර්ශනේ තියෙන්න ඕනි. ඒක ඉස්මතු වෙන්න ඕනි. සත්‍ය ධර්මයේ කතා කරන්න ඕනි. සත්‍ය ධර්මයේ අවදි වෙන්න ඕනි. අද මේ ධර්මාදීපේ කුණු ගොඩක් බවට පත් වෙලා. ඒ ධර්මයේ අද කතා කරන්නේ කී දෙනාද? අතේ ඇඟිලි ගානටත් අඩුයි සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත භික්ෂුවක්වත් හොයාගන්න නැහැ. සේරම නිගණ්ඨ භික්ෂූන් ඉන්නේ. රූපේ ඇත්ත කරගෙන බාහිරින් සැප දුක් හොයන බාහිර ලෝකෙක අතරමං වුණු භික්ෂුවක් වේද? ඒ නිගණ්ඨයෝ. රූපේ ඇත්ත කරගත්ත නිගණ්ඨයෝ බුදු සමය අපිට දකින්න ලැබෙනවා. ඔවුන් සත්‍ය හෙව්වේ බාහිරින්. ඔවුන් හිතුවා භාවනා කරලා පුළුවන් කියලා නිවන් දකින්න. ඔවුන් හිතුවා භාවනා කළ පුළුවන් කියලා සත්‍ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා රූප ධානවල පස්සගතවසපා භාවනා කරනවා. ආරාලකාරාම උද්දක රාම්පුත්‍ර එදා බුදු සමය තුළ ඉහළින්ම සිටපු ගුරුව. ඔවුන් අරූප ධානවල භාවනා කරා. කාටවත් නම් සත්‍ය හමුනේ නැහැ. ආත්මය එතනමයි. නැගිටිනකොට සියල්ලම එතනම රාගදේශමෝ. අන්න බුදුන් වහන්සේ ඒ නිගණ්ඨ භාවනාවලින් ඉවත් උනේ එතන ආත්මෙන් ආත්මේ තියාගෙන කරන දේ කවදාවත් ඒක සත්‍යක් නොවන බව අවබෝධ වුණා. පරයන්කේ ඉන්නකන් හොඳයි නැගිටිනකොටම අර කලින් හිටපු මිනිස්සු ආයිමත් අවදි වෙලා. අර අර මූලික කෘත්‍යයන් ටිකේදීම එතනම දුක තියෙනවා. අන්න සත්‍ය හේවුවා. බුදුන් වහන්සේ පටිච්ච සමුපාද අවබෝධය තුළින් සත්‍ය අවබෝධයට පැමිණියා. සිත හැදෙන හැටි දැකලා සිතේ සත්‍ය දැක්කාම තේරුණා මෙතන සිත කියන්නේම මායාවක්. මේක මේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියන මෙන්න මේ මේ ద్వාර ඔස්සේ එන සිග්නල් වලින්ම ගොඩ නැගෙන දෙයක් ආත්ම කතාවක් මේකේ නෑ චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බන්තේ අස අනිත්‍යන මානනීය දුකත දුක්ඛම් බන්තේ මානනීය අස අනිත්‍යන දුකණං මොකද්ද මේ කියන්නේ ආත්ම වශයෙන් ගත හැකිද නොඒතම් බන්තේ මේක අනාත්ම ධර්මයක් බවයි දේශනා කරන්නේ රූප අනිච්චතෝ අනිච්චතෝ අනිච්ච බන්තේ කියන්නේ අපි කිව්වා මේකේ බාහිර රූපය අනිත්‍යයි කියන්නේ අපි හිතන දේ බාහිර නෑ කියලා අපි හිතන දේවල් බාහිර නෑ බාහිරින් කවදාවත් හම්බ වෙන්නේ නෑ මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් ඉන්නවා නම් කෝටි 800ම තමන්ගේ හිත තුළ ලෝකෙක ජීවත් වෙන්නේ එහා පැත්තේ ඉන්න එක්කෙනා කියනවා. අර තියෙන අරක තමයි මං කිව්වේ. මේ පැත්තේ ඉන්න එක්කෙනා කියනවා. ආව් මටත් පේනවා. මේ දෙන්නම තමන්ගේ හිතවල ඇතුලේ ජීවත් වෙන්නේ හිතේ තියෙන දෙයි පෙන්වන්නේ. මේ විදිහට තමයි අපි එළිය ගෙවල් හදන්නේ, වාහන හදන්නේ, පාරවල් හදන්නේ. ඔය ඔක්කොම දේවල් කරන්නේ හිත ඇතුලේ තියෙන දේ. ඒවා එළියයි කියලා ඊට පස්සේ පෙන්න පෙන්න යන එකක් තියෙනවා. නැතු එළිය කවදාවත් අපි දැකලා නැහැ. අපිට දකින්න බෑ. ඒකට හේතුව චිත්තයක් අපි අසුරු කරන්නේ. ඒ වගේම කුඩු විසුණු වෙලා යනවා එකක්වත් පවතින්නෙත් නැහැ. ඇයි? මහා භූත සකස් වෙන ඒවා මහා භූත වලටමපත් වෙනවා. කිසිම දෙයක් පවතින්නේ නැහැ විපරිණාම. හැම ෂණේම වෙනස් වෙනවා. පදාර්ථ පවා පවතින්නේ නැහැ. සියල්ලම වේගයකට හසු වෙලයි තියෙන්නේ. වේග රූපය ගැන අවබෝධයක් නැතිකමයි හේතුව. ඕජා රූපය ගැන වැටහීමක් නැහැ. ගැඹුරු විදිහටත් මේ සත්‍ය පෙන්වන්න පුළුවන්. බොහොම සරලවත් පෙන්වන්න පුළුවන්. එතන මේ බොහොම බොහොම වටිනා තැනක් මේ හැමතැනම පෙන්වන කාරණේ තමයි මෙතනත් ඔබට දකින්න ලැබෙන මේ රූප සූත්‍රය තුළ රූපය ඇත්ත කරගත්තොත් ඒ දුකමයි ඇත්ත කරගෙන තියෙන්නේ කියලායි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. රූපය කියලා දෙයක් කියලා ගත්තොත් ඒ දුකමයි හටගත්තේ කියලායි කියන්නේ. මහණෙනි රූපයන්ගේ යම් ඉපදීමක් වෙන රූපේ ඉපදුනා නම් ඒ දුකේ ඉපදීමයි කියලායි කියන්නේ. මහණෙනි රූපයගේ යම් ඉපදීමක් පැවැත්මක් බිහිවීමක් පාලවීමක් වෙනම් ඒ දුකේ ඉපදීමයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ දුක් දුක්ඛ දෝමනස්ස අර ජරා මරණ ශෝක පරිදේවයන්ගේ හට ගැනීමේ ආරම්භයයි. එහෙනම් උපතට කියන අනිත් නම තමයි මරණය කියන්නේ. උපතයි මරණය කවදාවත් වෙන් කරන්න බෑ එකටයි තියෙන්නේ. ඉපදීමත් බොරුවක්, ඒ බොරුව තුළ මරණයයි තියෙන්නේ. ඉපදුනේ සිතමයි, මියගියේ සිතමයි. දැන් ඔබ දන්නවා මැරෙන්නේ කය නෙමෙයි මැරෙන්නේ සිතයි. හැම ෂණයෙම සිත ඉපද නිරුද්ධ වෙනවා. මේ ධර්මයේ මනාකොට බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. කාටවත් මේක හංගන්න බෑ. රූපයන්ගේ ඉපදීමයි දුකේ ඉපදීම කියලා රූප සූත්‍රය තුල පැහැදිලි කරනකොට සමහර අය ආ එහෙනම් චතුරාර්ය සත්‍ය කොහොමද මුලට දැම්මේ දුක? මේ මුලාග මැද කතාව පොත්වල ලියන දාමන් නෙමෙයි. මේක අවබෝධ කරගන්න ධර්මය ප්‍රායෝගික වෙන්න. සමහර අය කොයි පොතේද තියෙන්නේ කොතනද තියෙන්නේ කියලා අහනකොට ඊට වැඩිය මිත්‍යා දෘෂ්ටිකයක් අපි දැකලා නැහැ. ඔහු පොත අදහනවා. පොතෙන් ධර්මය හොයන්න යන්න එපා. කවදාවත් ඔබ ඔබට ඒ ධර්මය හම්බ වෙන්නේ නැහැ. ධර්මයේ ප්‍රායෝගිකව ඔබගේම සිත තුළින් දකින්න ධර්මයේ කුමක්ද කියලා. ධර්මයේ කියන්නේ පොතක තියෙන වචන ටිකක් නෙමෙයි. ඔබට සිද්ධ වෙන දේ ධර්මතාවයයි. ඔබ දුකට වැටෙන හේතුවයි. එහෙනම් සත්‍ය දැකලා ඔබ දුකෙන් මිදෙන්න අදිෂ්ඨාන් කරගන්න. මුළු සමාජෙම යනවා අනිත් ආගම් වල peeliyට දීපු ආගම බුද්ධාගම කියලා එකක් හදාගෙන. ඒකේ අනිත් ආගම් වල තියෙනවා දෙයියෝ ලෝකෙ මැව්වා දෙයියෝ ගාවට යනවා කියලා බෞද්ධයත් හිතන් ඉන්නවා දෙයියෝ මේ නැති කොහෙවත් දැකලත් නැති කවදාත් දන්නේ නැති ගීලත් නැති දැකලත් නැති අදහන විශ්වාස කරන දෙයක් නෙමේ බුද්ධාගම බුද්ධ ධර්මයේ ප්‍රත්‍යක්ෂ ධර්මයක් සාන්දිටික ධර්මයක් මේක සාන්දිටිකයි ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා එන්න බලන්න ඒ පසිකෝ ඕපනයිකෝ කියලා කියන ධර්මයක් අර ලුණු කෑවොත් ලුණු කාපු කෙනාටයි දැනෙන්නේ කිව්වා සාන්දිටිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්න ධර්මයේ ඔබ දකින්න. තුන් කාලෙටම අයිති නැති මේ මොහොතේම දකින අකාලික ප්‍රත්‍ය උප්පන්න ධර්මයේ දකින්න. ඒ කිසිම ආගමක නැහැ. මේ සත්‍ය ධර්මයේ කියන්නේ ආගමකට අයිති එකක් නෙමෙයි. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ නිගණ්ඨය, බ්‍රාහ්මණය, ජටිලය බෞද්ධයින්ටද? නැහැ. මේකට ආගමක් නැහැ. අදත් මේ ධර්මය අවබෝධ කරගන්නවා සියලු ආගම්වල අය. ඒකට හේතුව ඒ ආගම් දෘෂ්ටියෙන් දෘෂ්ටියක් කියලා දැකපු ගමන් ඔවුන් සංස්කෘතිය තුළ එදිනෙදා ඒවා කටයුතු ඒ විදිහට කරගෙන යනවා. නමුත් ඔවුන් මේ සත්‍ය ධර්මය අවබෝධ කරනවා. ඔවුන් සියලු දුකෙන් මිදිලා කටයුතු කරනවා. ඒ මහා වාග්යවන්තයෙන් බවටපත් වෙන්න ඔබටත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. තෙරුවන් සරණයි.